නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 130 වැනි වැඩසටහන මෙලෙසින් ආරම්භ කිරීම සඳහා ධර්ම සභාවට වැඩමවා වදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සැවොම එක්ව සාදුනාදනං වා පිළිගනිමු. සාදු සාදු සාදු තමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 යං හිස්ස භික්කවේ අපටිසේවකෝ උපජ්ජියුං ආසවා විගාත පරිලාහා පටිසේවතෝ එවං සතේ ආසවා විගාත පරිලාහන හොಂತಿ ඉමේ උච්ඡන්ති භික්කවේ ආසවා පටිසේවනා පාතබ්බාති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න වැඩපිළිවෙල ප්‍රායෝගිකව භාවිතා කළ යුතු වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ සබ්බාසර සූත්‍රයට අනුව අපේ ජීවිතයට එකතු කරගත හැකි කාරණා පිළිබඳවයි. ජීවිතේ ජීවත් කරවන්න නොයෙකුත් දේවල් ඕනේ. මේ ශරීරයක් ලැබිච්ච අපිට මේ ලෝකේ ජීවත් වෙද්දී ඒ ශරීරය විනාශ වෙන්න නොදී ජීවිතේන්දිය රැකගෙන මරණය දක්වා මේ ශරීරයෙන් කළ යුතු යහපත් දේවල් කරමින් අයහපත් දේවල් වලින් වැළකීලා ලැබිච්ච භවයේදී පින්වත්නි අඩුම තරමේ දවසෙන් දවස දවසෙන් දවස යම්කිසි හොඳ වැඩක් කරන කෙනෙකුට කෙනෙක් දවසින් දවස ඒ වැඩේට දායක වෙනවා වගේ අපේ සසරම තියෙන ප්‍රාර්ථනාව තමයි බලාපොරොත්තු තමයි නිවන් දකින්න එක. එහෙනම් හැම භවයකම මගේ ආසාවල් යම් ප්‍රමාණයකට අඩුවීමක් වෙලා වෙන්න ඕනද නැද්ද කියලා කල්පනා කරලා බලුවා. අපි දන්නවා සසර ජීවිතේ අපි බොහෝ භවගාමී ගමනක් මේ යන්නේ. එහෙනම් මේ භවගාමී ගමනේදී අපිට භවයේ පරම අරමුණ නිවන් දැකීම නම් අඩුම ගානේ මේ භවය සාර්ථක වුණා කියලා කියන්නේ මේ භවය සාර්ථක වුණා කියලා කියන්නේ මේ නිවනට හේතු වෙන යමක් මේ භවයේදී සිද්ධ වෙලා තිබ්බොත් නැද්ද? දැන් අපි හිතමුකෝ මොකක් හරි මොකක් හරි හොඳ වැඩක් මොකක් හරි ලොකු වැඩක් කරන්න විභාගයකට සූදානම් වෙනවා කියලා හිතන්න කෙනෙක්. විභාගයකට සූදානම් වෙන කෙනෙක් ඒ විභාගෙට සාර්ථකව සූදානම් වුණා කියන්නේ එයා හොඳින් පාඩම් කරපු දවසක්. නේද? එතකොට දවස් ගානක් පාඩම් කරන් තියනවා නම් ඒ හොඳට පාඩම් කරපු දවස් හොඳට වැඩ කරපු දවස් වලට අපි කියනවා එයා අද සාර්ථකයි දවස කියලා. ඒ වගේ නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් මේ මේ ජීවිතය මේ භවය අඩුම ගානේ සාර්ථක භවයක් වෙන්න ඕනද නැද්ද? නේද? ඉතින් මම මේ අතංගෙන් අහනවා මේ වැඩිපුර සිද්ධ වෙලා තියෙන මේ ජීවිතේ පින්ද පවුද කියලා අහුවා. වැඩ දෙනකොට කියන්න සිද්ධ වෙනවා අපි අතින් පව සිද්ධ වෙලා තියෙනවා කියලා. වැඩිපුර ඇති වෙලා තියෙන කුසල් සිද්ධ අකුසල් සිද්ධ කියලා අහුවොත් ඒත් කියන්න වෙනවා අකුසල් සිද්ධ කියලා. එහෙනම් මෙහෙට ඇවිල්ලා මේ ජීවිතයක් ලැබිලා මනුෂ්‍ය ශරීරයක් ලැබිලා අපි මේ නිවන් දකින්න නිවන් දකින පැත්තටද වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ නිවන් දකින්න බාධා වෙන පැත්තටද වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ එහෙනම් ඇත්ත කතා කරගන්න අපි ටිකක් මැලි නේද ඒකට කැමති නැහැ නේද මම නිවනට ලං වෙලාද මේ භවයේදී මම නිවෙනින් ඈත් වෙලාද කියලා බලා ගන්න ඕනේ. ඉතින් මොකද කරන්නේ හම්බෙච්ච හම්බෙච්ච ජීවිතේ තමයි තින්නේ. මොකෝ දන්නේ නැති පොඩි කාලේ කිසිම දෙයක් දන්නේ නැති පොඩි කාලේ එක එක ඒවට ඇලුනා. හරි. එක එක ඒවාට ඇලි ඇලි හිටියත් ගොඩාක් දේවල් එකතු කරගත්තා දැන් නැතුව බෑ කියලා. මම ඊයේ දවසේ මතක් කරා ධර්ම දේශනාවේදී මේ ජීවත් වෙන්න අවශ්‍ය කාරණා හතරයි තියෙන්නේ අත්‍යවශ්‍ය කාරණා හතරයි තියෙන්නේ කියලා. මොනවාද? ආහාර, ඇඳුම්, ගෙවල් දොරවල් සහ බෙහෙත්. කියන සිව්පසයයි කියලා ඊහවස මතක් කරා. ඒකට තමයි වික්ෂුන් වහන්සේලාටත් අත්‍යවශ්‍ය වෙන්නේ ඒ ටිකයි. ඒකෙන්ද ඒ ටිකෙන් අයින් වෙලා ජීවත් වෙන්න බෑ. ඒ ටිකෙන් ඒ ටික ඇති පින්නත් නේ ලොකු ආසාවක් ඇති වෙන්නේ. අපි ඒක සාකච්ඡා කරා. ඉතින් ඒකින්ද බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල සියලු ආශාවන් නැති කරන්න උත්සාහ කරන භික්ෂුන් වහන්සේ මොකද කරන්නේ? අරහතරත් නුවණින් දැනගෙන පටිසංකා යෝනිසෝ. චීවරම් පටිසේවාමි මේ චීවරය පාවිච්චි කරද්දී නුවණින් දැනගෙන පාවිච්චි කරනවා. නුවණින් දැනගෙන පාවිච්චි කරනවා කියලා කියන්නේ දැන් අපිට තියෙනවා චීවරය භාවිතා කරද්දී ආහාර භාවිතා කරද්දී ඒක ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ කියලා ප්‍රත්‍යවේක්ෂා ගාතාවක්. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවාමි. නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය යාව දේව හිමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසූ පරිතියා බ්‍රහ්මචර්යානුග්ඝාය ඔය විදිහට තියෙනවා. දැන් මම ආහාරයක් ගන්නයි ලෑස්ති. මං ඉතින් මොකවත් නැතුව කිසිම කල්පනාවක් නැතුව කිසිම චේතනාවක් නැතුව මේ ගාතාව කියනවා. ආහාරයක් ගන්න ඉස්සලා මේ ගාතාව කියනවා. මං මේ ගාතාව කියන ගමන් මම වෙන මොනවා හරි මතක් කර කර ඉන්නේ. නැත්නම් මේ ආහාරයක දිහා බලාගෙන ගාතාව කියන ආහාරයේම තියෙන දේවල් දිහා දැකලා හ්ම් අද නම් මේ මෙව්වා තියෙනවා මෙව්වා තියෙනවා මෙව්වා තියෙනවා කියලා හ්ම් දැන් හරියට නිකන් අපි හිතනවද ඒ ගාතාව කීමෙන් මම මගේ පාත්‍රයේ තිබ්බ දානයක මට කැප කරගත්තා වගේ අදහසක්. අපි හිතමුකෝ එහෙමද? ඒ කියන්නේ මන්ත්‍රය කියුවා. මේක කැප කරගන්න මන්ත්‍රය කියුවා. එහෙම නොකැප නෑ. හරිද? නමුත් මන්ත්‍රය කියුවා වගේ හරිද? අපි ආහාරයක් ගන්න ඉස්සෙල්ලා දැන් සමහර අයත් දැකලා තියෙනවද? මේ පංචශීල ප්‍රතිපදාව උතුම් නිර්වාණ අවබෝධය සඳහා වේවා කියලා කියනවා. හැබැයි කිසිම හැඟීමක් නැහැ. ආ ඒක පැත්තකින් තියන්න පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දැන් ඉස්සෙල්ලා කිව්වා. අදින්නාගානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කිව්වා. ඒ කියනකොට මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවාමයි කියලා හැඟීම තිබ්බද දන්නේ නැහැ. අදත්තාදානයෙන් වෙන් වෙනවාමයි කියලා හැඟීම තිබ්බද දන්නේ නැහැ. චේතනාවක් නැතුව කර්මයක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ පටිසේවනාවේ අර්ථය කියලා අපි බලා ගන්න ඕනේ. හරි? වාහනයකට තෙල් දාන්නේ ඇයි? ඉන්ධන වාහනයකට දාන්නේ ඇයි? නිකන් එක තැන තියෙන වාහනයකට ඉන්ධන දාන්න ඕනද? නෑ. වාහනයකට ඉන්ධන දාන්නේ දුවන්න ඕන හින්දා. නේද? එතකොට ඒක දිවීම සඳහා. ඒ වගේ මේ අපිට ආහාරයයි මේ ශරීරය නැත්තම් මැරිලා වැටෙනවා. නේද? එහෙනම් අපිට ආහාර වෙන මොකටවත් නෙවෙයි මේ ශරීරයට ශරීර ශක්තිය සඳහා. නේද? එතකොට මද පිණිස නෙවෙයි. න මද ආය. න මන්න මේ ශරීරයේ සැලසීම පිණිස නෙවෙයි. මේ ශරීරය අඩුතැම් පුරවා ගැනීම ඒ වගේ දේවල් සඳහා නෙවෙයි. හරි? එතකොට මොකටද මේක කෑවේ නැත්තම් බඩරි දෙන්න ගන්නවා. බඩේ ගිනිපත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් ඒ ගිනි දැන් ගිනි තියෙනවා නම් බඩේ අන්න මම මොන හරි මේකට දාපුවම හරියනවා. එහෙනම් තියෙන වේදනා නැති කරගන්න. ආහාරය දැමෙ නැත්තම් මේකේ නොයේකුත් වේදනාවක් තියෙනවා. බඩේ විතරක් නෙවෙයි ශරීරයේ වේදනාවක් තියෙනවා. අන්න ඒ වේදනා නැති කරගන්න. ඔන්න ඔය විදිහට මේක පාවිච්චි කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් කියලා කියන්නේ ඒ නුවණ භාවිතා කරනකොට එතෙන්ට යෙදෙන්න ඕනේ. හරිද? ප්‍රත්‍යක්ෂ වාක්‍ය කියුවේ නැතත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ නම. හරි? නමුත් ඒ අරමුණ යෙදෙන්න ඕනේ. නමුත් ඉතින් ප්‍රත්‍යක්ෂ වාක්‍ය කියන එක හරියවටන. මොකද නැත්තම් නේද? එතකොට ඒක ඒක එපා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් ඒක කියන එක හරිය වටින්නේ ඇයි? අර පුරුද්දක් වශයෙන් ඒ ගාතාව පුරුදු වෙලා තියෙනකොට පුරුද්දක් වශයෙන් කියනකොට අඩුම ගානේ මෙහෙම එකක් තියෙනවා කියලා හරි මතක් වෙන හින්දා ඒක අපි තියෙන පුරාණ ක්‍රමයේ අයින් කරලා මේ හුඟාක් අය දැන් ඔය දේශනා කරනකොට කියනනේ ඕවා ඕනේ නැහැ අරවා ඕනේ නැහැ පරණ ක්‍රම මොකක්වත් ඕනේ නැහැ මේක මේ නේද මෙහෙමයි මෙහෙමයි කියලා එකපාරටම කියලා දාලා නිකන් ඉන්නවා ඕක හිතේ තිබ්බහම ඇති කියලා නෑ ඒක හරියන්නේ නෑ නේද දැන් සාංගික වාක්‍යයක් තියෙනවා සාංගික වාක්‍ය සංඝයා වහන්සේ කරහා දෙන වාක්‍ය මේ ඒ වාක්‍ය දේශනා කරද්දී අපිට මේ පුළුවන් වෙන්න ඕනේ ඒ හැඟීම තියාගන්න. හැඟීම නැතුව වාක්‍ය දේශනා කරාට හරියයිද? නේද? ඉමම් බිකං බිකු සංගස්ස දේම කියනට අපිත් මේකින් කිසිම කතාවක් ඉමම් බිකං බිකු සංගස්ස දේම කියලා කියනවා. අර මේ වික්ෂාදානය සංඝයා වහන්සේ සඳහා වේවා කියලා කිව්වට අර වචනේ කියනකොට ඒ හැඟීම නැත්තම් ඒක සාංගික වෙන්නේ නැහැ කියලා දන්නවද? වාක්‍ය නැතත් සාංගික හැඟීම තියෙනවා නම් සාංගික වෙනවා. නමුත් අපි ඒකේ තේරුම මේ සාංගික වාක්‍ය අතහැරලා දාන්න කියන එක නෑ. උගක් අය කරන්නේ ඒක අතහැරලා දාන්න හදනවා නෑ. කරන්න ඕනේ මොකද්ද? ඒ වාක්‍යම භාවිතා කරන්න ඕනේ මොකක් එක්කද? හැඟීමත් එක්ක. හරි චේතනාවත් එක්ක. ඒකයි පුරුදු වෙන්න ඕනේ. මොකද තියෙන එකක් නැති කරගන්නව නැත්තම් වෙන්නේ මොකද? නේද? තියෙන එකක් නැති කරගන්නව නැත්තම් අන්තිමට හැංගීමක් නැහැ. අපි කියන වාක්‍ය ඕනේ වාක්‍ය ඕනේ එහෙනම් හැංගීමෙන් මොක කරන්න කියලා. අන්තිමට ටික කාලයක් ගියාම මොකද වෙන්නේ? අපේ પરම්පරාව ඉවර වෙනකොට හරි මොකද වෙන්නේ? අන්තිමට හැංගීමක් නැහැ. වාක්‍යයක් නැහැ. එක දිගට ආපු වාක්‍ය තියෙනවා නම් අඩුම ගානේ කාලෙන් කාලයටවත් ඒකට අදාළ හැංගීම උපදී. ඒකින්ද ඒ ශාසනයේ තියෙන නොයේකුත් දැනට පවතගෙන එන ක්‍රමවේද අපි වෙනස් කරන්න යන්න හොඳ නැහැ කියලා. හරි සමහර අයත්ෝ හරියට මෙහෙම කියනවා. දැන් මේ ළඟදී විහි වෙන භික්ෂුන් වහන්සේලා තමයි මේවා කියවන්න පටන් අරන් ඔය පොත්පත් එකක්වත් හදාරන්න ඕනේ නැහැ කියනවා. හරි. පොත්පත් හදාරුවා කියලා වැඩක් නැහැ කියනවා. තරහ යන එක අඩු වෙන්නේ නැහැ නේ කියනවා පොත්පත් හදාරුවාට. කතාව ඇත්ත. ඒකේ තේරුම මොකද්ද? නේද අපි ධර්මය ඉගෙන ගත්තට සූත්‍ර පිටකය ඉගෙන ගත්තට මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නේ කියනවා. සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ඔක්කොම ඉගෙන ගත්තත් නිවන් දකින්නේ නැහැ නේ කියනවා. ඇත්තද නැද්ද? ඇත්ත තමයි කතාව. ඒක අහන් ඉන්න අපිට මොකද හිතෙන්නේ? ඇත්ත මේ උන්වහන්සේ කියන කතාව. නේද? අපිත් ඒක තමයි කරන්න ඕනේ කියලා කරපු එකත් අයින් කරලා දානවා අපි කරන්නේ. නේද? සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය ඉගෙන ගනිමින් නිවන් දකින්න කටයුතු නොකිරීමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. තේරෙනව නේද? නොකිරීමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අන්න එහෙනම් කළ යුත්තේ අරකක් කරන ගමන් මේක කිරීමයි. මේක කිරීම නිවන් දකින්න පහසුවක් වෙනවා. අපි ධර්ම ඉගෙනගෙන තියෙනවා නම් ඒක නිවන් දකින්න පහසුවක් වෙනවා පිළිගන්නේ. මම ඔප කරලා පෙන්නන්න මම මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ තව ටික දවසක් ගිහිල්ලා අභිධර්මානුකූල අභිධර්මයේ ඉගෙන ගැනීමෙන් අපිට සිද්ධ වෙන යහපත පිළිබඳව අභිධර්ම පාඩම් කිහිපයක් කරනවා. හරි. එතකොට ඔන්න තේරෙයි ඒක මොකටද අභිධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කරගන්න පහසු වෙන්නයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය අවබෝධ කරගන්න පහසු වෙන්නයි. ඉතින් මේ හැමතැනකම තියෙන්නේ මූලික වෙච්ච මනසයි. අපේ මනසයි මූලික වෙන්න ඕනේ. මනසේ උපදින හැඟීම. ඒතර භික්ෂුන් වහන්සේ මේ සිව්පසේ භාවිතා කරද්දී හරියට අර කියන්නේ මේ වඳුරට දැලි පිහිය දුන් දෙන්න එපා කියලා කියන්නේ. ඇයි? ඇයි වඳුරට දැලපිය දෙන්න එපා කියලා. කාපා ගන්නවා. අන්න හරියටම හරි වැඩේ ඒක. ඇයි ඒ වඳුරා පාවිච්චි දැලපිය පාවිච්චි කරන්න දන්නේ නැහැ. අපි ගින්දර පාවිච්චි කරනවා. දැලපිය පාවිච්චි කරනවා. භයානක විදුලිය පාවිච්චි කරනවා. නේද? බලන්නකො අපි වෙලාවකට අතින් අල්ලගන්න නේද? අතින් අල්ලගෙන අපි රෙදිමදිනවා. මේ රෙදිමදින එක අතට චුට්ටක් ඇහැෙන් තියෙන්නේ මොකද්ද? නේද? මායя. නේද? මරණය එතන චුට්ටක් ගහගෙන තියෙනවා. නේද? යන්තම් යන්තම් කාන්දුවක් වුණොත් ඉවරයි. නේද? ඒකටම ඇලිලා මැරෙනවා. වතුර උණු කරගන්නවා හීටර් එක යට මොනවද තියෙන්නේ? මරණය තියෙනවා. නමුත් අපි මොකද කරලා තියෙන්නේ? හොඳට නුවණින් ඒකට ප්ලාස්ටික් යොදලා කරන්ට් එක වදින්නේ නැතිව යොදලා නේද? අපූර්වට පාවිච්චි කරගන්නවා. වාහනයක් වුණත් එහෙමයි. නේද? වේගය 180ට කියලා ඒක තිබ්බට 180ට යන මිනිහෙක් ඉන්නවද? ඉන්න ඉන්න 180ට යන මිනිහෙක් ඉන්නවා කවුද? ආ මල. නේද? ඉතින් එහෙම නුවණ තියන අය එහෙම යන්නේ එහෙම කරන්නේ. එහෙනම් පින්නන්නේ අපි දන්නවා දැනට ඒ භයානක දේවල් වලින් වැඩ ගන්න දන්නවද නැද්ද? අර ඉස්සර කියන්නේ නේද? යකුන්ගෙන් වැඩ ගන්නවා කියන්නේ. මිනිස්සු මොකද කරන්නේ? යකුන්ගෙන් පවා වැඩ ගත්තා කියන භයානක දේවල් වලින් වැඩ ගන්න දන්නවා. නුවණ තියෙන මනුස්සයා භයානක දේ පාවිච්චි කරන්නේ කොහොමද? ගානට නේද? Tamanට හානියක් කරගන්නේ නැතුව. මේ ලෝකේ පින්නත් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්මාදී මේ නොයේකුත් අරමුණු තියෙනවා. හරිද? ඒ වයින් අපිට ලොකු හානියක් වෙලා තියෙනවා. ඇයි අනිත්‍ය ස්වභාවයේ තියෙන වස්තුන් අපි මගේ මගේ කියලා අල්ලාගෙන තියෙනවා. ඒකද අන්න ඒවා පරිස්සමෙන් පාවිච්චි කරන විදිහ අපි පෙරේදා ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරද්දී සංවරා පහතබ්බා කියන තැනදී කතා කරා. ඊයේ දවසේ අපි මේ පටිසේවනා පහතබ්බා කියන කතා කරා. අද අපි මේකේ මානසික තත්ත්වය ගැන කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ. හරි? ඊයේ විස්තර කරගත්ත අද මනසේ ඇතිවිය යුතු තත්ත්වය ගැන. හරි? යමකට ඇලෙන්නේ දැන් බලන්න ආහාරය ඇයි කියලා අපි සාකච්ඡා කරා. ඇඳුම ඇයි? සීතෙන් උෂ්ණෙන් බේරෙන්න. මැසි මදුරුවන්ගේ බේරෙන්න. ලැජ්ජාතෙන් වසා ගැනීම සඳහා. නේද? මේ අපිරිසිදු ශරීරය අරගෙන පාර යන්න බෑ මිනිස්සු හු කියනවා. මට හම්බෙලා තියෙන ශරීරේ බලන්නකෝ අප්පා හම්බෙච්ච ශරීරේ තත්ත්වය. නේද? හරකුන්ටත් පුළුවන් පාරේ අර යන්නේ ශරීරය. ඉබ්බන්ටත් පුළුවන්, කුකුලන්ටත් පුළුවන්, නරින්ටත් පුළුවන්. නේද? අපිට මොකද කරන්න වෙලා තියෙන්නේ? මේක උතාගෙන යන්න ඕනේ. නිකන් ගියොත් එහෙනම් මොකද වෙන්නේ? හූ කියන මිනිස්සු. ගල් ගහනවා. එහෙනම් මට හම්බෙලා තියෙන ශරීරය අරගෙන මට හදිස්සියකටවත් පාර යන්න බෑ. එහෙනම් ඒක උතාගෙනම යන්න ඕන අය කිසි කතාවක් නැහැ. නේද? අන්න ඒ සඳහායි මේ ඇඳුම. අන්න ඒ හැඟීම තියෙන්න ඕනේ පින්නත් නේ. එහෙම නොවිච්ච අයට මොකද වෙලා තියෙන්නේ බලන්න. මේ ඇඳුමෙන් හුඟා කටිය කරන්න හදන්නේ මොකද්ද? ආ මොනවද කරන්න හදන්නේ? ශරීරයේ හැඩතල සකස් කරන්න හදනවා. හරි. ශරීරයේ නැති හැඩ නේද? නැති හැඩ හදන්න හදනවා. හ්ම්. තියෙන ඒවා වසා ගන්න හදනවා. ඒ කියන්නේ සමහර ඒවා වෙනස් කර ගන්න හදනවා. පාට වෙනස් කරන්න හදනවා. එක එක එක එක පාටුද එක එක එක එක රැලි එක එක ඒවා තිය තිය තිය තිය තිය එක එක දේවල් කර කර නේද? මොකද කියන්නේ ඇඳුම කෙරෙහි දුක් උපදවන ආකාරයේ ආසාවක් ඇති වෙනවද නැද්ද මිනිසුන්ට? ඇඳුම් කෙරෙහි උපාදාන ඇති වෙනවද නැද්ද? එහෙනම් මේ හම්බෙච්ච කුණු ශරීරයේ වහන වහන එක කෙරෙහි අපි ඇලිලා. නේද? ආහාර කෙරෙහි අපි ඇලිලා. නේද? ඒ මොකද්ද මේ මේ ශරීරය පවත්වා ගැනීම සඳහා අපිට තියෙන නේද? ඉන්ධන. ඉන්ධනය තමයි ආහාරය. ඒකට ඇලිලා. මෙහි ඇවිල්ලා ඒවා තමයි වෙලා තියෙන්නේ අපිට. හරි. ඊළඟට ගෙද ගයක් මොකටද දන්නේ? ඇත්තටම ගයක් ලස්සනට පිරිසිදුව හුරුබුහුටිව තියෙන්න ඕනද නැද්ද? මේ ගේ ඔළුව උඩ තියාගෙන යනවා දැකලා තියෙනවද පාරවල් යන්නේ? කට්ටිය. ගෙවල් ඔළුව උඩ තියාගෙන යනවා දැකලා තියෙනවද? නෑ අපි නම් දැකලා නෑ. නේද නුවණින් බැලුවොත් බලාගත්තා හැකියි. සමහර අය Taman ජීවත් වෙන gedara හින්දා ලොකු මාන්නයක් ඇති කරගෙන තියෙනවද නැද්ද? මම මේ වගේ gedaraක ඉන්න කෙනෙක් කියලා මාන්නය ඇති කරගන්නවා. නේද? ඊට ඒ gedara කෙරෙහි මොකද සතුන්ටත් තියෙනවා ගුහාවක්. අයියෝ මේ gedara තණ්හාව ඇති කරගන්න එක නෙවෙයි. ඔය කියන සිව්පසේ හින්දාම තණ්හාව ඇති වෙනවා, දෘෂ්ටි ඇති වෙනවා, මාන්නය ඇති වෙනවා. ගියක් හින්දා ඇති වෙන තණ්හාව මොකද්ද? මේ ගේ මට නැතුව බෑ. මේක මගේමයි කියලා තණ්හාවක් උපදිනවා. හරිද? ඊළඟ මාන්නේ මොකද්ද? මේ වගේ ගෙදරක ඉන්න මම වගේ කෙනෙක් කියලා ඔන්න මම ගැන මමත්වයක් ඇති වෙනවා. හරිද? ඊළඟ දැකලා තියෙනවා ඇවිදින්නෙත් වෙනස් විදියකට කතා කරන්නෙත් වෙනස් විදියට. හ්ම්. ඊළඟට දෘෂ්ටිය මොකද්ද? මේක මගේගේ කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. සමහර අය හොඳට ඉන්නවා. හොඳ ටිකක් ලොකු වාහනයක් ගත්තොත් මොකද වෙන්නේ? හදිසියට හොඳ වාහනයක් ගත්තොත් ඊට පස්සේ හරි ආඩම්බරයි. නේද? කාට් එක්කත් එළිය කතා කරන්නේ නැහැ. වාහනේ විදිහට එයා හැදෙනවා. වාහනේ විදියට එතනත්ත හැදෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ පාවිච්චි කරන දේවල් හින්දා පින්නන්නේ අපිට තණ්හා දෘෂ්ටි මාන්න උපදිනවා. පාවිච්චි කරන දේවල් හින්දා තණ්හා දෘෂ්ටි මාන්න උපදිනවා. තණ්හාව අධික තණ්හාවක් උපදිනවා. ඒක ආශ්‍රව දක්වා වැඩෙනවා. මම ඊයේත් මතක් කළා ආශ්‍රව දක්වා යමක් වැඩිලා නම් හොයාගන්නේ කොහොමද? ආශ්‍රවය වැටහෙන ආකාරය කියලා එකක් තියෙනවා. කොහොමද ආශ්‍රවය වැටහෙන්නේ අපිට? නැති වුණොත් හරි තියෙනකොටත් විතරක් නෙවෙයි නැති වෙයි කියලා තියෙනකොට නැති වෙයි කියලා අතුලාන්ත අමාරුකම් තියෙනවා. නැති වුණොත් හරි අපහසුකම් තියෙනවා. ළඟ නැති වෙනකොට ඉන්න බැරි තරම් තීව්‍ර කටුක වේදනාවක් තියෙනවා. ආන්ගේ තීව්‍ර කටුක වේදනාවල් තමන්ගේ ඇතුලෙන් එනවනම් මොන හරි මේ ලෝකේ තියෙන වස්තුවක් නැතුව මොනවා මොනවා නැතුවද බලන්න නැතුව අහන්න නැතුව විඳින්න නැතුව Tamanට දරුණු මානසික දැවීමක් පිච්චීමක් වගේ එකක් එනවා නම් ඒ මොකද්ද? ඒ එහෙම දැනෙන්නේ ආශ්‍රවයයි. හරි? එහෙනම් අන්න ඒ ඒ ආශ්‍රව ඇති වෙන්න ප්‍රබලව හේතු වෙනවා තමන් පාවිච්චි කරන දේ නුවණින් භාවිතා නොකිරීම නුවණින් භාවිතා නොකිරීම දැන් මෙතෙන්ට අපි එකතු කරගත යුතු තියෙනවා යෝනිසෝ මනසිකාරය කියන එක. හරි? කවුරු හරි කෙනෙක් මොනවා හරි දෙයක් පුරුදු කරනකොට මොකද වෙන්නේ කියලා බලන්න. පින්නන්නේ අපිට මේ අපාගාමී ගමන නවත්ත ගන්න අපේ මනස සකස් කරන්න ඕනේ. ආශ්‍රව සේන ආකාරයට භව ආශ්‍රව සේන ආකාරයට අඩු වෙන ආකාරයේ මානසිකාරයට කියනවා කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව අඩු වෙන ආකාරයේ මානසිකාරයකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මේ විසඳුම දිහා බලන්න හොඳට මේ විසඳුමක් තියෙනවා මෙතන මේක කරගන්න ඕන දෙයක් තියෙනවා. මම අහනවා මේ අත්තන්ගේ. වාහනයක් පැදවීමට පුරුදු කරද්දී පුරුදු කරන්නේ කයද සිතද? කයද සිතද? නේද? කය පුරුදු කරන්න එහෙට දෙයක් නැහැ. මොකද නේද? අර සුඛානමක් හරකහර කරනවා කියන එක කරන්න අමාරු නෑ. එහෙනම් කයට ඒක පුරුදු කරන්න දෙයක් නැහැ. දැන් පීනද්දී හැම වැඩියෙන් ප්‍රකටව පුරුදු කරන්න වෙන්නේ නැත්නම් අපි තුමුක මොනවා හරි අපි උසපයින්ට පුරුදු කරනවා කියලා ආන් ඒ වෙලාවට මොනවද පුරුදු කරන්නේ? කය පුරුදු කරනවා වැඩි පුරුදු. හිතත් ඕන තමයි. නමුත් වාහනයක් කෙලවීම වගේ එකදී කය පුරුදු කරන්න වෙන්නේ. මේ හිත පුරුදු කරන්න වෙන්නේ. ඇයි ඒ බලන්න? රෝදයක් කරකවන්න කයට පුරුදු කරන්න අමාරු නෑ නේද? මේ මේ පැත්තකින් තියෙන පොල්ලක් එහාට මෙහාට දාන්න නේද? පුරුදු කරන්න දෙයක් නෑ ඒක. ඉතින් මේ මේ මේ පැත්තේ තියෙන එකක් මෙහාට දාන්න මෙහාට දාන්න ඔක ඉක්මනට පුරුදු වෙන්න පුළුවන්. නේද? මේ මේ වගේ තියෙන පඩියක් පාගන්න නේද? ඒක පුරුදු කරන් දෙද්දී ඒක අමාරු වැඩක්ද? නෑ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඔය ටික ඔක්කොම අවශ්‍ය වෙලාවට අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තීරණය මනසින් එන්න ඕන දැන් බ්‍රේක් එක පා ගන්න ඕන දැන් ඇස්ලෙටර් පා ගන්න ඕන දැන් ගියර් එක මාරු කරන්න ඕන දැන් සුඛානම කරකවන්න ඕන දැන් හෝන් එක ගහන්න ඕන කියලා අපේ මනසින් අවශ්‍ය වෙලාවට එන විදිහට එන විදිහට පොඩ්ඩක් කියන්න බලන්න අවශ්‍ය වෙලාවට අවශ්‍ය පණිවිඩේ එන විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕන වේගෙන් යනකොට ඈත ඈත ඈත මිනිසෙක් පාරට පයින්නවා දැක්කහම ඒ දැකීමත් එක්ක ආ මනුස්සෙක් පයින්නවා දැන් මම මොකද කරන්න ඕනේ නේද කකුලෙන් බ්‍රේක් එක පාගන ගමන් ගියර් එක මාරු කරන්න ඕනේ කිය කියනවද පුරුදු වෙච්ච කෙනා කියන්නේ එයාගේ මනස වේගෙන් අර ක්‍රියාවලියත් එක්ක බැඳිලා නේද ඒ මනස ඒ වැඩේ දැන් කරනවද නැද්ද ආ මානසිකාරයේ හැටි අපිට තියෙන මානසිකාරයේ හැටි නේද ගොඩාක් මෝඩ පහේ ගොඩාක් මෝඩ පහේ මිනිස්සුෙකුට ඒ කියන්නේ යාට එයා හරි නිකන් අර සිහිය අඩු කෙනෙකුට ඒ මනසේ මොනවා හරි අඩුපාඩුකම් තියෙන කෙනෙකුට වාහනයක් එහෙම දෙන්න පුළුවන්ද? බෑ නේද? වාහනයක් දෙන්න පුළුවන් කමක් නැත්තේ. ඇත්තේ නෑ. තේරෙනවද? අන්නේ වගේ වාහනේ පාවිච්චි කරන්න අපේ මනස හුරු වෙනවා වාගේ නිවන් දකින්න මේ බාහිර දේවල් වලට ළඟ තියෙන දේවල් පාවිච්චි කරනකොට ආන් ඒවා මොකටද කියලා අපේ මනසෙන් පණිවිඩය එන විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ සකස් කරන්න ඕනේ එතකොට ඇඳුම් වලට, ගෙවල් වලට, ආහාරයට හිත බැඳෙන්න ඉඩ දෙන්නේ නැහැ කවුද? තමන්ගේම තමන්ගේම මානසිකාරය තමන්ගේම මානසිකාරය මේ ආශාවල් වැඩි වෙන දේවල් පාවිච්චි කරනකොට අර දැලිපිය පාවිච්චි කරා වගේ නුවණින්ම පාවිච්චි කරන්න පුරුදු කරනවා නේද? ගින්දර වුණත් පුංචි කාලේ පුච්ච ගත්තද නැද්ද? ඕන එකක් පාවිච්චි කරද්දී ටික දවසක් පුරුදු පුහුණු වෙන්න ඕනේ. වාහනය කාලයක් පදවන්න වාහනය පදවන්න පුරුදුුනේ මොනව කරලාද? කාලයක් එක දිගට ඒක පුහුණු කරලයි. කාලයක් එක දිගට පුහුණු කරලයි වාහනයක් පදවන්න පුරුදු වෙන්නේ. එහෙම නේද? හා. එහෙනම් දැන් ආහාර නැත්තම් ළඟ තියෙන දේවල් ඇඳුම්, ගෙවල් දොරවල්, බෙහෙත් විතරක් නෙවෙයි ගිහියත්ෝ නම් තමන්ගේ ළඟ තියෙන දේවල් තමන් පාවිච්චියට ගන්න හැම එකක්ම පින්වත්නි, ඊතා සකසුරුවන්ව පාවිච්චි කරන්න තමන්ගේ හිතේ ඒ පිළිබඳ නැති ආශාවල්, ඒ කියන්නේ තණ්හාවල්, දෘෂ්ටි, මාන ඇති නොවන ආකාරයට ඒවා පාවිච්චි කරන්න දක්ෂ වෙන්න ඕනේ. තණ්හා දෘෂ්ටි මාන ඇති නොවන ආකාරයට පාවිච්චි කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක දක්ෂ වෙන්න නම් එයා මොකද කරන්න ඕන? කාලයක් තිස්සේ අමාරුවෙන් ඒවා ඒ ආකාරයට භාවිතා කරලා භාවිතා කරලා භාවිතා කරලා පුරුදු කරන්න ඕනේ. ආන් එහෙම පුරුදු කරපුවාම ඒ පුරුදු කරපු කෙනාට තමන්ගේ මානසිකාරයම ඒක ඉබේම මානසිකාරගත වෙන தත්ත්වයට හරියට වාහනේ පුරුදු කරලා ඉවරුණා වගේ. නේද? ඒ එයාට එයාගේ මනසම අදාළ හැඟීම උපද්දවනවද නැද්ද? ඇඳුම අතර ගන්නකොට හැඟීම උපද්දවනවා මේක මේකටයි. හරිද? නිවාසය දකින්නකොට හැඟීම අනුන්ගේ නිවාසය දකින්නකොටත් හැඟීම උපද්දනවා. මේක මේකටයි කියලා. මේ බලන්න. ලෝකේ තියෙන ලොකුම වස්තුව තමන්ගේ ගේ කියලා හිතාගෙන ඉන්න ඉන්නවද නැද්ද? නේද? ආ. දැන් බලන්න පොඩ්ඩක්. ලංකාව කියන්නේ මම හැමදාම කියන්නේ ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය. ලෝකෙමත් එක්ක බැලුවොත් උත්තර ලංකාව කියන්නේ දූලි අංශුවක් විතර වගේ. එතකොට මගේ ඉඩම ලෝකෙම මුතු ඇටයක් නම් ලංකාව මගේ ඉඩම. අබැට. නෑ ඒකවත් නෑ. නේද? ඉතින් බලන්නකො ඒතකොට ඒ ඉඩමේ තියෙන මගේ ගේ. මේ වඩු කුරුල්ල එහෙම හදපු කූඩුවක් දකින්නවා කැලේ තියෙන. ඉතින් ටිකක් ලස්සනට තියෙනවා. නේද? ඉතින් ඒ වගේ අපිට ඒ වගේ ඉතින් අපිත් හදාගත් එකක්. ඒක අපිට ඒතරම් මේ මහ ලොකු දෙයක්ද? නෑ නෑ හැබැයි වඩු කුරුල්ලට නම් ඒක කුඹලත් කුඹලත් හදලා තියෙනවා ගයක්. අයියෝ එයත් ලස්සනට මැටි අරගෙන ආවිල්ලා දැක්ක දැක්කද? නේද? වේය බලන්නකො කොඩියට ඉඳගෙන කරපු වැඩේ. නේද? ලස්සන එකක් හොඳට ඔය බස් ඇතුලේ කොච්චර සීතලයක්ද නේ? රස්නේ වෙලාවට රස්නේ හැම නැතුවද ඇයි? අපූර්ව මැට්ටෙන් එක එක හැඩයට නේද? එහෙනම් කොච්චර වේ ආඩම්බර වෙන්න ඕනද? ඒ අනං ආඩම්බර නැහැ. හැබැයි අපි අන්න බලන්න තමන්ගේ ගේ හෝ අනුන්ගේ ගයක් දකිනකොට ඔන්න ඔය සිහිය එනවා නම් ඔන්න ඔය මානසිකාරය අපිට එනවා නම් අනුන්ගේ ගෙවල් ගැන ওই තරම්ම ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැහැ නේද අනුන්ගේ ගෙවල් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්නේ නැහැ තමන්ගේ ගේ ගැන තණ්හා දෘෂ්ටිමාන ඇති වෙන්නේ නැහැ හරිද එහෙනම් අන්නේ වගේ අපි යමක් භාවිතා කරනකොට පින්නන්නේ ගෙවල් විතරක් නෙවෙයි හැම එකක්ම දැන් අද කොච්චර වරද්දගෙන බලන්න බොහෝ දිනාට පාරේ යන්න ඇවිදින්න මොනවද උනේ? තැනකට යනකොට දැන් ඉස්සර ඇඳුම් ඇඳගෙන යන්න ඕනේ. තව ඉතින් ඔය ආභරණ දාගෙන යන්න ඕනේ. ඉස්සර ඉතින් ඔය නේද කොහා කාට හරි පේන්න යනවා නම් ඉතින් ආභරණ තමයි දාගෙන යන්නේ. දැන් තව එකක් ඕන අතට මොකද්ද? ආ ෆෝන් එකක් ඕනන්න හරි. නිකම් පොඩි ෆෝන් එකක් තිබිලා හරියනවද? නෑ නෑ ලොකු එකක් ඕන. ඒකේ හොඳට බ්‍රෑන්ඩ් එක ගහලා තියෙන්න ඕනේ ලොකුවට තියෙන්න ඕනේ. ඒක ඇත්තට මොකටද මේ ෆෝන් එක? ෆෝන් එකක් ඇයි? කතා කරන්න. කාට එකද? ඈත ඉන්න ඇත්ත එක්ක. හද තව වැඩක් තියෙනවා කියන්නකො ෆෝන් එකේ. ෆෝන් එක මොකටද? දැනුම ලබා ගන්න. දැන් නේද ඉස්සර වගේ නෙවෙයි. දැන් ඒකෙන් දැනුමක් ලබා ගන්න පුළුවන් අවශ්‍ය දේවල් නේද අවශ්‍ය අවශ්‍ය දත්ත ගන්න පුළුවන් ඒ ෆෝන් එකෙන්. Tamanට අවශ්‍ය කරන තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ওই දෙකටයි කියන්න පුළුවන් ෆෝන් එක. නේද? දැන් වෙන එකකට පාවිච්චි කරනවද නැද්ද? මොකද? පෙනුමට පාවිච්චි කරන්න ලෑස්ති කරගෙන ඒක. මාන්නයකට පාවිච්චි කරන්න ලෑස්ති කරගෙන. නේද? අවශ්‍ය දේට විතර නෙවෙයි පින්නත්නේ. මේක දැනගත්ත සමහර ආයතන මොකද කරන්නේ? අරූප වාහිනිය මොකටද? ඒත් එහෙමයි නේද? මොනවාරද? රූප ටික බලාගන්න, එක එක පණිවිඩ ටික දැනගන්න, ප්‍රවෘත්ති ටික දැනගන්න ඕන නම් ඉතින් මොන හරි නාට්‍යයක් වගේ එකක් බලන්න ඉතින් ඒක ඉතින් අනුවන්සයට ඕන නැහැ නේද? නේද? මිනිසුන්ගේ අවශ්‍යතාවයක් තියෙනවානේ. අනුන්ගේ දේවල් දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද? අනුන්ගේ දේවල් දැනගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවද නැද්ද? තියෙනවා තියෙනවා. අනුන්ගේ පවුල් වල දේවල් දැනගන්න අනිත් අයට මොකද වෙන්නේ කියලා ටෙලි නාට්‍ය කියන්නේ මොනවද? අපි නිකන්වත් හිතුවේ නැති එකක් ඕම බලන්න. ටෙලි නාට්‍යයක් කියන්නේ මොකද්ද? පවුලක විස්තරයක්. නේද? ඉස්සර නම් ඉඳුල් වතුර එහෙම ගෑවනේ. ඉඳුල් වතුර නානවා ඉස්සර වැටවලා ඉන්නට ගිහලා පවුල ඉස්සර ඉස්සර හොයන්න ගිහිල්ලා. නේද? රණ්ඩුවක් එහෙම යනකොට ලයිට් නිමලා රේඩියෝ ඔෆ් කරලා වැටහිනට ගිහින් කන්දියාන්ට ගිහිල්ලා බැනුම් අහගන්න. ඒක ඉතින් හරි අමාරු වෙන වැඩේ ඒ වුණාට අර අනුන්ගේ දේවල් හොයාගැනීමේ ආසාව එහෙමම තියෙනවා. ඒකට හරියන්න මොකද කරේ මේ සමාජයේ මිනිස්සු? අනුන්ගේ පවුලක් හදලා, ඒ කියන්නේ බොරු පවුලක් හදුවා. මෙයා අම්මා, මෙයා තාත්තා, මෙයා සහෝදරයා, මෙයා ආදරවන්තයා, මෙයා දුෂ්ටයා කියලා පවුලක් හදුවා. හරි. ඒ පවුලක් හදලා ඒ ඒ කට්ටිය තැනකට එක්කන් ගිහලා ඒ විදිහට රංගපාණ්ඩ කිව්වා. රංගපාණ්ඩ කියලා මොකද කරේ? ඒක පටිගත කරා. පටිගත කළා මොකද කරේ? අපේ ගෙදරට එව්වා. අපි දැන් ඒක දිහා බලාගෙන අන්න අරෙන් අරයා එනවා මෙන්න මෙහෙන් මෙහා එනවා කියලා අනේ අපිට හිතේ අපි කවුරු හරි දැන් මෙතන හිටියානම් හොඳයි කියලා නේද දැන් ඒක ඒක ඒක දිහා බලන්න දැන් මෙතන කවුරු හරි හිටියානම් බේර ගන්න තිබ්බා කියලා අපි දන්නේ නැතුණා එතන වටේ කී දෙනෙක් ඉන්නවද අපිට මේ පෙන්නන එකේ වටේ කී දෙනෙක් ඉන්නවද කැමරා කරන අයයි ඇඳුම් අඳින අයයි රටේ නැති ඔක්කොම එතන ඉන්න අන්තිමට මම මට මොකද වෙලා තියෙන්නේ මං රැවටිලා නේද මමයි රැවටලා තියෙන්නේ. තියෙන ප්‍රශ්න මදිවට වෙනත් ප්‍රශ්න වගේක් නේද? ඉතින් ඒ වගේ පින්නත් මේ අපි ළඟ පාවිච්චි කරන දේවල් කෙරෙහි අපිට නියම හැඟීම උපදින්නේ නැතිව කටයුතු කරන රූපවාහිනිය මොකටවත් නෙවෙයි රූපවාහිනියෙන් ප්‍රයෝජනයක් දෙන්න මුතු රූපවාහිනිය පාවිච්චි කරන්නේ ආලින්දේ කවුරු හරි එනකොට අපිට මේ වගේ පොඩි පොඩි ටීවී එකක් තියෙන ලැජ්ජාය බෑ පොඩි ටීවී එකක් තිබිලා හරියන්නේ නැහැ සමහර ඇත්තෝ ගෙවල් හදලත් නැහැ. අත්‍යවශ්‍ය කිසි දෙයක් නැහැ. හැබැයි ඒ ගෙදරට ගිහිල්ලා බලුවොත් මොකද්ද? අඟල් 40 කට රූපවාහිනියක් නම් තියෙනවා. මුළු ගමටම ඇහෙන්න දාන්න පුළුවන් නේද? කැසට් වගේක් නම් තියෙනවා. හැබැයි නේද පාරේ ඇඳගෙන යනකොටත් ආය නෙවෙයි මං කියන්නේ ඒවා කරන්න එපා කියන එක නෙවෙයි නිඳා කරනවා නෙවෙයි. Taman කළ යුතු දේ දන්නේ නැහැටි බලන්න. නිවසේ තියෙන අඩුපාඩුව කඩාගන්නේ නැහැ. අත්‍යවශ්‍ය දේ කරගන්නේ නැහැ. හැබැයි ඇඳුම නම් ඉහළම ඉස්තරම්ම ඉස්තරම කොට වියදම් කරලා ඇඳුම් ගන්නවා. නේද? ඒ මොකද ඒ වරද්දකින්ද? නියම හැංගීම එන්නේ නැහැ පින්වත්නි. අතහැරෙන්නේ නැහැ අපිට. අපි බොහොම අල්පේච්ඡ වෙන්නේ නැහැ. ඒකට හේතුව අපේ මනස ඒකට ලෑස්ති නැහැ. ඒකද මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ධර්මය අවබෝධ කරගන්න ඕන අය. උවමනා නම් නිවන් දකින්න වමනා නැත්නම් ඉතින් කොහේමු ඕන නේද ආයේ මොකද වෙන්නේ ඊළඟ සැරේත් ඇහක් හම්බෙනවනේ ඊළඟ සැරේ කනකුත් හම්බෙනවනේ ඊළඟ සැරේ ප්‍රශ්නයක් නැහැ නේ ඉතින් කොහේ ඉන්නවා මේ භවය ඉවරනවා තව භවයක් තියෙනවද නැද්ද නිවන් දැකේ නැත්තම් ඉතින් ඒ භවෙදී ඇහක් හම්බෙන්නේ නැද්ද කනක් නාහයක් දිවක් ඉතින් හොඳයි ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද මොනවා හවල් දෙක නිවන් දකින්නවද ප්‍රශ්නේ තියෙන එක නෙවෙයි. ඒවත් එක්ක තව දේවලුත් හම්බෙනවා. මොනවද? වලිගයක්, කුර, අං නේද? ඒවත් හම්බෙනවන වෙලාවකට. අං අර එනකොට දැක්කම හම්බෙලා හම්බෙච්ච අය ඉන්නව නේද? ඉතින් ඇයි මෙන්න මේ ආසාවල් වැඩි වෙනකොට අපි ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරසාවාච සම්ප්‍රප්පලාප ආදීෙහි යෙදෙන්න වෙනවා ආශ්‍රව වැඩි වෙනකොට පින්නන්නේ අනිත් අය හඹාගෙන යන්න වෙනවා ආංගයේ ප්‍රතිඵලයක් විදිහට දැනත්තන්ට නොයේකුත් සතර දුක් නොයේකුත් සසර දුක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැනගත්ත නුවණ තියන අය මොකද කරන්නේ? තමන්ගේ මානසිකාරය සංසාර දුක් නැති වෙන ආකාරයේ මානසිකාරයක් බවට පත් කරගන්නවා කෙටි කාලයක් පුරුදු කරලා. වාහනයක් එළවීමේ තියෙන ලාභය දන්නේ නැත්තෝ එක දිගට කෙටි කාලයක් පුරුදු කරලා ඒක එළවන්න පුරුදු වෙනවා අනිත් ඔක්කොටම ඉතින් රියදුරු හොයාගෙන යන්න වෙනවා නේද ඒ මොකද පුරුදු වෙලා නැහැ වටිනාකම දන්න අය ඉක්මනට පුරුදු පුහුණු කරනවා ඒ වගේ යෝනිසෝ මනසිකාරයේ වටිනාකම දන්නේ නැත්තෝ ඔය මම මේ කියන්න හදන්නේ එකම දෙයයි ඔය ළඟ තියෙන මනස ඔය ළඟ තියෙන සකස් වෙන මනස වෙලාවකට ඊර්ෂියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය ආදී බොහෝ දේවල් ලෝකේ සකස් වෙනවා. අන්න ඒ ඒ හැඟීම් උපද්දවන අපේ මේ මානසිකාරය කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව වැඩි වෙන ආකාරයට සකස් කරගන්නත් පුළුවන් අඩු වෙන ආකාරයට සකස් කරන්නත් පුළුවන් ඒ විදිහට සකස් කරොත් කාලයක් පුරුදු පුහුණු කරොත් හැම නිමේෂයකම අපේ මනස කැමැත්ත දකිද්දී මේක ජීවිතේ පවත්වා ගන්න විතරයි මේක ජීවිතේ පවත්වා ගැනීම සඳහා විතරයි කියලා ඒ හැඟීම අපේ මානසිකාරයෙන් නැగిලා එනවනම් පින්නත් මේ අගුණ කෑම කයිද අගුණ කෑම කෑමේ තේරුම ජීවිතේ පවත් ගන්න ජීවිතේ නවත්ත ගන්නද ජීවිතේ නවත්ත ගන්න එහෙනම් කන්නේ මොකටද අයියෝ Tamanට අගුණ කෑමක් Taman කනවා කියන එකේ තේරුමම මොකද්ද තියෙන්නේ අර අපේ වචනේම කියව සිංහල වචනේ තියෙනවනේ මොකද මොකක්ද ඒකට කියන්නේ? ආය ඔක ලැජ්ජා වෙන වචනයක් ඈ. පෙරේතකම වෙන මොකක්ද මේ පෙරේතකම? ඒක කැතටම කියන්න ඕනේ නේද? ලස්සනටවත් කියන්න එපා. මොකක්ද ඒක? පෙරේත නේද? පෙරේතකම. නිකම් පෙරේතකම නෙවෙයි මොන පෙරේතකමද? අර ඉස්සරහ කැල්ලක් දාන්න ඕනේ. ඒක තව ලස්සනයි. මොකද්ද? මල පෙරේතකම නේද? මල පෙරේතකම වෙන මොකක්වත් නෙවෙයි. ආන් ඉතින් ඒ වගේ තමයි තමන් මැරෙන්නම කන අයත්‍යක් ඉන්නවා මැරෙන්නමයි කන්නේ ආයේ කිසි දෙයක් නැහැ ඒ වෙන මොකක් නැහැ මේ මේ මානසිකාරය වැඩ කරන්නේ හරියට හරිද මේ මානසිකාරය ක්‍රියාත්මක භාවයට එන්නේ නැහැ නිවැරදිව ඒ ඒ මානසිකාරය සකස් කරලා නැහැ එතකොට දැන් අපි මොකද හිතන්න ඕනේ මේ ඔක්කොම මේ කාරණාවත් එක්ක මොකද හිතන්න ඕනේ මට ආහාරයක් අතට ගද්දී ඒ ආහාරය ගැන මල පෙරේතකම එනවා නම් මේක ජීවිතේ පවත්වා ගන්න කියන අදහස අයින් වෙලා මල පෙරේතකම එනවා නම් හරි ඒකත් එක්ක මැරෙන්නම හදනවා නම් මගේ හිත මං කොහොමද හිතන්න පටන් ගන්න ඕන මං හිතන්න පටන් ගන්න ඕන කොහොමද එතකොට මේ බලන්න හොඳට මට මේ ආහාරය ගැන මේ තරම් ගිජුකමක්, මසුරුකමක්, පෙරේතකමක්, මල පෙරේතකමක් එන්නේ හරිද? මගේ මනස මේ ආහාරය මොකටද කියලා මට පණිවිඩය දෙන්නේ නැති හින්දායි. ආවේ කියලා හිතන්නකෝ. එන්නේ නෙවෙයි දැන් ඇවිල්ලා ඉවරයි කියනකොට අද උදේ එහෙම වුණා. එහෙම වෙලා මම නොකෑ යුතු දේවල් දෙයක් කෑවා. ඒක ඒක උනේ වෙන මොකක්වත් නෙවෙයි. ඒ ආහාරය දකිද්දී මට මේක මට අගුණ දෙයක් මේක මගේ ජීවිතේ පවත්වා ගන්න විතරයි මේ ආහාරය භාවිතා කරන්නේ මේක මට ජීවිතේ පවත්වන්න හේතු වෙන්නේ නෑ ජීවිතේ නැති වෙන්න හේතු වෙනවා කියන හැඟීම ආහාරය පිළිබඳ මට මගේ මනසට දැනිය යුතු ආහාරය දකිනකොට මගේ මානසිකාරයෙන් සකස් කරලා දිය යුතු නියම පණිවිඩය ඒ ආහාරය හැම වෙලේ හදන්නේ නෑ හරිද පුරුදු වෙන කාලේ වාහනයේට ඉදිරියෙන් කවුරු හරි පැන්නොත් අර පුරුදු කරන එක්කෙනා හෑන්ඩ් බ්‍රේක් එකේ අත තියාගෙන යන්නේ ඇයි? මෙයා දන්නවා හරියට මෙයාට ඒ අදහස එන්නේ නැහැ කියලා. එන්නේ නැහැ කියලා දන්න එයා අනිත් එක්කන තමයි නවත්තන්නේ එතකොට. නේද? අන්න ඒ වගේ ආහාරය මේ අපිට නියම හැංගීම එන්නේ නැත්නම් අපි ඉක්මනට මොකද කරන්න ඕන? ඩ්‍රයිවිං පුරුදු කරන්න. නේද? මොන ඩ්‍රයිවිංද? මේ ලෝකේ නේද ජීවත් වෙන හැටි පුරුදු කරන්න. හරිද? ඒ කියන්නේ මොකක්ද මේ ලෝකයේ තියෙන දේවල් භාවිතා කරන එක. තිරිංග තද කරගෙන භාවිතා කරන විදිහත් පුරුදු කරන්න. නේද? ඒක හොඳ උදාහරණයක් වගේ මට පේන්නේ. රියදුරාට අවශ්‍ය වෙලාවට වාහනය නවත්ත ගන්න පුළුවන්. ඒ වගේ ආහාර හමුවේ නොයෙකුත් පාවිච්චි කරන දේවල් හමුවේ අපිට බ්‍රේක් ගහ ගන්න පුළුවන්කම තියෙනවා. අපේ හුඟක් අයට බ්‍රේක් නැහැ අන්න හරිනේ. අපේ යෝගාකාරයෝ කෑම දැක්කම බ්‍රේක් නැහැ. ඇඳුම් දැක්කම බ්‍රේක් නැහැ. නේද? අන්න ඉන්නේ බ්‍රේක් එක තමයි මේ හදාගන්න කියන්නේ. ඒකට වාහනයට කවුරු හරි පයින් දෙනකොට ඉක්මනට බ්‍රේක් වදින්නේ වාහනෙන් නෙවෙයි. ඒක වෙන්නේ කෙනෙක්ගේ මානසිකාරයෙන්. අන්න ඒ මානසිකාරය සකස් කරගන්නවා වාගේ තමන්ගේ තමන්ගේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. පාවිච්චි කරන දේ නුවණින් බලා පාවිච්චි කරන්න. අන්න ඒ නුවණින් බලා පාවිච්චි කර නුවණ යෙදිලා නුවණ යෙදෙන්න ඕනේ තෙන් දෙකයි වෙන්න ඕනේ. නුවණ නුවණ යෙදෙමි යෙදෙන්න පාවිච්චි කරන් කරන්නේ නැතුව නුවණ නොයෙදී අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව යමෙක් යම් දෙයක් පාවිච්චි කරපු හින්දා හැදිලා තියෙන යම් ආශ්‍රවයක් තියෙනවා නම් යම් පරිලාහයක් තියෙනවා නම් දැවීමක් තියෙනවා නම් ආන් ඒකට කියනවා අපටිසේවණය හින්දා සිද්ධ වුණා ඇති වුණා වූ ආශ්‍රවයන් කියලා. පටිසේවණය නොකිරීම හින්දා ඇති වුණා වූ ආශ්‍රවයන් කියලා. යං හිස්ස භික්කවේ අපටිසේවතෝ උපජ්ජියුං ආසවා විගාත පරිලාහ. යම්කිසි කෙනෙකුට අපටිසේවණය හින්දා පටිසේවණය නොකරපු හින්දා උපදුනා වූ යම්කිසි විගාත පරිලාහයක් තියෙනවා නම් පටිසේවතෝ හේවංසතේ ආසවා විකාත පරිලාහන හොಂತಿ. පටිසේවණය කිරීමෙන් ඒ පරිලාහය අයින් වෙනවාය කියලා. පටිසේවණය කිරීමෙන් නැත්නම් ඒ කියන්නේ නුවණින් නේද ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ අදාළ මානසිකාරය යෝනිසෝව ඒ භාණ්ඩය පාවිච්චි කිරීමෙන් ඒ විගත පරිලාහය දුර වෙන්නේ ඒ ක්‍රමෙන්මයි කියලා. ඉමේ විච්ඡන්ති භික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා. පටිසේවනාවෙන් ප්‍රහාණය කරගන්නා වූ ආශ්‍රවය මෙන්න මේකයි කියලා. එහෙනම් පටිසේ මේ සූත්‍රයේ අන්තිමට තියෙන පටිසේවණයෙන් ප්‍රහාණය කළොත් යම් ආශ්‍රවයක් තියේද? ඒක පටිසේවණයෙන්ම ප්‍රහාණය කළ යුතුයි කියලා. මේකද මම මේ පින්වත් අයට කියන්නේ ගිහි ජීවිතය ගත කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ගිහි ජීවිතේ වේවා පැවිදි ජීවිතේ වේවා භාවිතා කරන දේ නුවණින් භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ගාකයි මගෙන් අහනවා හාමුදුරනේ මේ ජීවිතේ ඉඳගෙන අපි කොහොමද මේ ධර්මය අවබෝධ කරන්නේ කියලා. ඒක ගිහි වේවා පැවිදි වේවා තමන්ගේ මානසිකාරය නිවැරදි කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. gedara පාවිච්චි කරන හැමදේ ස්වාමීන් වහන්සේට නම් සිව්පස්සේ විතරයි. ප්‍රත්‍යක්ෂා කරන් තියෙන්නේ. නමුත් gedara භාවිතා කරන හැම දෙයක්ම කුස්සියේ තියෙන බඩු පවා වාහනය පවා දුරකථනය පවා තමන් පාවිච්චි කරන හැම දෙයක්ම ඇඳුම පවා නිවස පවා ආහාරය පවා මේ ජීවිතය ගෙනියන්න භාවිතා කරන හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් ආශ්‍රව අඩු වෙන විදිහට භාවිතා කරන්න අවශ්‍ය කරන හැඟීම අපේ సంతానගත උපදවා ගන්න ඒක සකස් කරන්න ඕනේ වාහනයක් එලවන්න පුරුදු කරා වගේ පුරුදු කරන්න ඕනේ ඒක පුරුදු කරන්නේ කාලයක් වීරයෙන් සිහියෙන් ඉවසීමෙන් අදිෂ්ඨානයෙන් තමන් මේක පටන් ගත්තොත් කාලාන්තික කාලයක් මේක පුරුදු පුහුණු කරනකොට නිකම්ම තමන්ගේ මනසෙන් ඒක අදාළ හැඟීම උපදින ගන්නට එනවා. එතකොට තියෙන ආශ්‍රව අඩු වෙනවා, නැති ආශ්‍රව උපදින්නේ නැහැ. එහෙනම් මේක මේක මානසික වැඩපිළිවෙලක්. ආන්ගේ මානසික වැඩපිළිවෙලක් තියෙනවා කියලා අපිට තේරෙන්න ඕනේ. ආන් ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. යෝනිසෝ මානසිකාරය දන්නහුට දක්නහුට මම ආශ්‍රවසය කිරීම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකෙන්ද බුද්ධ දේශනාව හරියට තේරුම් ගන්න. අද කාලේ මේවා නොයේකුත් ආකාරයට අර්ථ දක්වන ස්වභාවයන් තියෙනවා මේවා අවශ්‍ය නැහැ කියලා. ඒකත් මතක තියාගන්න ඕනේ. අපි මේවා බැහැර කළ යුත්තේ මේවායින් අපිට ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැත්තම් විතරයි. මේවායින් කොච්චර ප්‍රයෝජනයක් තියෙනවද කියලා කල්පනා කරගන්න. ඉතින් ඒකින්ද අද දවසේ තමන්ගේ බාහුවලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ පැහැදන් කළා මේ ඇත්තෝ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරගත්තා. Taman විතරක් බණ අහලා මදි අන් අයටත් බණ අහන්න ලෑස්ති කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒකින්ද මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් මේ ධර්මයේ ශ්‍රවණය වෙලා කොතනක හෝ කාගේ හරි වූ ආශ්‍රවයන් සංසිඳෙන්න හේතු වෙනවා නම් ඒ හේතු වෙන වාරයක් වාරයක් ගානේ මේ අත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම මේ උතුම් පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.